නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි ගිය සතියේ ධර්ම දේශනාවෙන් අපි කතා කරේ ගිහි ජීවිතයක හෝ පැවිදි ජීවිතයක ඉන්න කෙනෙක් ඇසුරු නොකළ යුතු අය ගැන ඒ කියන්නේ ඒ වගේ අය මිතුරෙක් වගේ ජීවිතේ ඉන්න පුළුවන්, ළඟින් ඉන්න පුළුවන්. හැබැයි ඇසුරු කිරීම නිසා තමාගේ ජීවිතයට වගේම තමන්ගේ අවරසිට නැගේ ජීවිතයට අයහපත වෙන හින්දා ඒ වගේ අයව කොහොමද හඳුනාගන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ සිංගාලෝවා සූත්‍රයේදී දේශනා කළා. ඒ විදිහට හඳුනගෙන ඒ අයව දුරු කරන්න ඕනේ. ඊළඟට දැන් අද දවසේදී මේ දේශනාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊළඟට එතනම දේශනා කරනවා ඇසුරු කළ යුතු මිතුරෝ කවුද කියන එක. මෙතන මේ කරුණු වලදී බුදුරජාණන් වහන්සේ අර ලස්සන වචනයක් පාවිච්චි කරනවා සුහද මිත්තා කියලා. කියන්නේ සුහද මිතුරන් කියන එක. සුහද කියන වචනේ pāli වචනයක්. අපි ඒක දැන් සිංහලෙන් සුහද කියලාම කියනවා. pāli වචනේ තේරුම බැලුවොත් අපිට පේන්නේ හෘදයාංගම කියන අර්ථය. හෘදයාංගම කියලා කියන්නේ ඒක කොටස් කරලා බැලුවොත් හදවතේ අංගයක් වගේ සිටින මිතුරෝ කියන කාරණා. ඒ කියන්නේ හදවතින්ම මිතුරෝ. කියන්නේ තමාගෙම තමාගෙම කොටසක් වගේ ඉන්න කෙනෙක් කියන අර්ථයෙන්. පැහැදිලි නේද? එතකොට ඒ වගේ මිතුරු හතර දෙනෙක් ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා විස්සාසා පරමාඥාති කියලා. ඒ කියන්නේ දැන් ඥාතියෙක් කියලා කියන්නේ අපේ නෑයෝ කියලා කියන්නේ. එතකොට නෑයෝ කියන කාරණාවේදී ඒ ඥාතීන්ට උතුම්ම වෙන්නේ. ඒක තමයි පරමාඥාති කියලා කියන්නේ. ඒ ඥාතීන්ට උතුම උතුම්ම වෙන්නේ කවුද? විශ්වාසවන්තා කෙනා කියනවා. පැහැදිලිද? එතකොට සමහරලාවට අපේ අම්මා තාත්තා අපිට ගොඩාක් විශ්වාස නම් එයා අර තමයි උතුම්ම ඥාතියෙක් වෙන්නේ. සමහරලාවට අපේ ඥාතීන්ගෙන් කවුරු හරි ඉන්නවනම් අපිට හොඳටම විශ්වාසවන්ත එයා තමයි අපිට උතුම්ම ඥාතියෙක් කියලා පේන්නේ. සමහරලාට ඕකේ මෙහෙම කාරණාකුත් තියෙනවා. දැන් සමහරලාට මිතුරෙක් වෙන්න පුළුවන් ඒ ස්වභාවයේ ඉන්නේ. මොකද එයාගේ තියෙන බොහොම විශ්වාසවන්ත උපකාර කරන ගතිය හින්දා අපිට නෑයෙකුටත් වඩා එයාව උතුම් වෙලා පේන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ හින්දා බුදුරයන් වහන්සේ සැබෑවටම ඥාතියෙක් කියලා කියන්නේ විශ්වාසවන්ත කෙනා. නැත්තම් ලේනෑකම කියන එක නෙමෙයි විශ්වාසවන්ත කෙනා. ඒක ඔබ සමාජයෙන් ඕන තරම් දැකලා ඇති සමහර නෑයෝ ඉන්නවා මිනිස්සු මූණවත් බලන්නේ නෑනේ. නෑකමට ළඟින් හැබැයි මූණවත් බලන්නේ දකින්නවත් කැමති නෑ ඇයි ඒ තරම් ප්‍රශ්න ගැටලු කිසිම විශ්වාසයක් නැහැ ලොකු ජීවිතයට අර්බුද උපදවන හින්දා. සමහරලාවට කිසිම ඥාතිකමකුත් නැහැ. ඒ වුණාට මේ ළඟින්ම ඇසුරු කරනවා මොකද විශ්වාසවන්ත ස්වභාවයෙන් හින්දා. අපි එහෙනම් මෙතනින් එහාට බලමු ඒ හෘදයාංගම මිතුරු හතර දෙනා කවුද කියලා. එතකොට මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ඒ අයව අඳුරගන්න. ඒ අඳුරගෙන ජීවිතයට සමීප කරගන්න. ඒකටයි කාරණාව කියන්නේ. අපි බැලුවත් එහෙම පළවෙනි මිතුර ගැන ඒ මිතුරට බුදුරයන් වහන්සේ කියනවා උපකාරක සුහද මිතුරා කියලා. හෘදයාංගම මිතුරෙක් ඉන්නවා කියනවා උපකාරක. උපකාරක කියන එක සරලව සිංහලෙන් කිව්වොත් උපකාර කරන කියලා අපිට ගන්න පුළුවන්. ඒ මිතුරාගේ ලක්ෂණ මොනවද කියලා බලමු. මම එතන සිංහල තේරුම් වලින් යන්නම්. උපකාරක මිතුරෙක්ව හඳුනගන්න පුළුවන් පළවෙනි ලක්ෂණය තමයි මේ ප්‍රමාදයටපත් වූ මිතුරාව රකින්නවා කියනවා. එතකොට දැන් මේකේ අටුවාවේ විස්තර කරනවා මේ සමහරලාවට ඒ යාළුවා මත්පැන් මත් වගේ දේවල් පාවිච්චි කරලා සිහි මුලා වෙලා ඉන්න ස්වභාවයෙන් ඉන්න පුළුවන් කියලා. ඒ වගේ ජීවිතයේ සමහරලාවට අකුසලයට ගිහිල්ලා ප්‍රශ්න අර්බුදවල ගිය ස්වභාවයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී මේ මිතුරව රකින්නවා කියනවා. ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය තමයි ප්‍රමාදයටපත් වූ මිතුරාගේ ධනය රැකදෙනවා කියනවා. ඒ වගේ මිතුරා ප්‍රමාදයටපත් වෙලා ඉන්නවා නම් එයාගේ තියෙන ධනය, ගෙවල් දොරවල් ඒවා රැකලා දෙන්නේ කොහොමද කියලා මේ කල්පනා කරනවා කියනවා. උපකාරක මිතුරා. ඊට පස්සේ බයටපත් වූ මිතුරාගේ බය දුරු කරලා දෙනවා කියනවා. කියන්නේ සමහරලාවට ජීවිතේ බය වෙන ස්වභාවයකට පත් වෙලා තියෙන්න පුළුවන් නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා ඒ වෙලාවේදී මෙයා මොකටද බය වෙන්නේ මම ඉන්නවානේ මේ මං ඒ දේවල් ටික කරලා දෙන්නම් කියලා බලලා ඒ බය නැති කරනවා කියනවා උපකාරක මිතුරගේ ඊට පස්සේ හතරවෙනි කාරණාව තමයි මිතුරට අවශ්‍ය දෙයක් තිබුණොත් එහෙම මිතුරා යමක් ඉල්ලුවොත් එහෙම මෙයාගෙන් උපකාරක මිත්‍රයා මොකද කරන්නේ ඒ අවශ්‍යතාවය වගේ දෙගුණයක් දෙනවා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ යාට හදවතින්ම අනිත් කෙනාව මිතුරෙක් වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ ඒ අවශ්‍යතාවයට එයා දෙගුණයක් වුණත් දෙනවා කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඔන්න ඔය ලක්ෂණ හතරෙන් ඒ තියෙනවා නම් තමන්ගේ යාළුවෝ ගාව තමන්ගේ අවට සිටින අය ගාව ඒ අයව තේරුම් ගන්න කියනවා මේ උපකාරක මිත්‍රයෙක් කියලා. එතකොට අන්න ඒ වගේ මිත්‍රයෙක්ට ඇසුරු කරන්න අපි යොමු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා අපේ ජීවිතයේ යහපත පිණිසම ඇත්තටම කියනවා නම් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඒකේ දෙවෙනි කාරණාව දෙවනි මිතුරාගේ නම තමයි බුදුරණා දේශනා කරනවා සමාන සුඛ දුක්ඛ මිතුරා කියලා. ඒ කියන්නේ සැපේදී දුකේදී සමානව තමන් ළඟින් ඉන්න කෙනාට එයාව හඳුරගන්න පුළුවන් ලක්ෂණ හතරක් තියෙනවා. පළවෙනි ලක්ෂණය කියනවා තමාගේ රහස් මිතුරට කියනවා. එයාගේ මොන හරි රහස් තියෙනවා නම් ඒවා කියනවා. ඊට පස්සේ එතකොට ඒ රහස් සමහරලාවට එළි වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ රහසක් වුණත් කියනවා කියලා මොකද දැන් මේ මිතුරු හෘදයාංගමයි. ඒකයි සුහද මිතුරු කියලා කියන්නේ හෘදයාංගමයි කියන්නේ තමාගේ හදවතේම කොටසක් වගේ. ඒ හින්දා අර වෙනසක් නැහැ. ඊට පස්සේ මිතුරාගේ රහස් රකින්නවා කියනවා. එතකොට තමාගේ රහස් මිතුරාට කියනවා මිතුරාගේ රහස් තමන් රකින්නවා. ඒ දෙකම තියෙනවා කියනවා සමාන සුඛ දුක් මිත්‍රයේගේ. ඊට පස්සේ විපත් කරදර ප්‍රශ්නවලදී මිතුරාව අත්හරින්නේ නැහැ කියනවා. එයාගේ ජීවිතයට එන ඒක හැම වෙලාවෙම මෙයත් අර ඒ සැපේදී දුකේදී එක ළඟම ඒ සෙවණැල්ලක් වගේ ළඟටලා ඉන්නවා උපකාර කරමින්. ඒකේ හතරවෙනි ලක්ෂණය බුදුරයන් වහන්සේ දේශනා කරනවා මිතුරාට පණවුවද දෙන ස්වභාවයෙන් ඉන්නවා කියනවා. අවස්ථාවක් තියෙනවා ජීවිතේ උනත් දෙන්න ස්වභාවයෙන් ඉන්නවා කියනවා. එතකොට ඇත්තටම ඒ වගේ කට්ටිය අඩුයිනේ. දැන් ඇත්තටම අපි ওই කලින් කතා කරපු උපකාරක මිත්‍රයෝ ඒ වගේ මේ කතා කරන සමාන සුඛ දුක් මිත්‍රයෝ සමහරලාට ඔයගේ මිශ්‍රණ තියෙන්නත් පුළුවන්. නමුත් මේ වගේ මිතුරෙකු Tamanට ඉන්නවනම් නුවණති කෙනෙක් එයාව දැකලා හඳුනගෙන ළඟින් ඇසුරු කරනවා. ඒක ඊට පස්සේ එයාව Tamanගේ හෘදයාංගම මිතුරෙක් බවටම හදවතේ කොටසක් වගේ පත් වෙනවා. දැන් ওই මිතුරෙකුට පණ දෙන අවස්ථාවල් ගැන ගත්තොත් එහෙම දැන් බුද්ධ දේශනාවේ ගොඩාක් ওই වගේ ඒවා තියෙනවා ජාතක කතාවල බුදුරයන් වහන්සේ 80 මහා ශ්‍රාවකයෝ මේ කලින් ජීවිතවල ගත කරද්දී යහලෝ වෙලා ඒ අයගේ ওই ලක්ෂණ තිබිලා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මට මතක හැටියට ඒ ජාතක කතාවේ නම ස්වර්ණහංස ජාතකය වෙන්න ඕනේ. ඒකේ තියෙනවා එක තැනක මේ දැන් හංසයන්ගේ රජුරෝ ඉන්නවා රජුරවන්ට උපකාර කරන යාළුවා ඉන්නවා සේනාපති වගේ කොහොම හරි රජුරුවව මේ මලපොඩුවකට අහු වෙනවා මද්දකට අහු වෙනවා ඒ මද්දට අහු වෙලා තියෙනකොට අනිත් ඔක්කොම මේ අය දැන් කෑ ගහනවා එක ඒකෙත් කියන දැන් බෝසතාන් වහන්සේ තමයි මේ මද්දට අහු වෙන්නේ. දැන් අනිත් අය කෑම කාලා නැති හින්දා නැති හින්දා බෝසතාන් වහන්සේ කෑ ගහන්න නැතුව ඉන්නවා කියනවා. ඊට පස්සේ අනිත් ඔක්කොමලා කෑම කාලා ඉවරනාට පස්සේ බෝසතාන් වහන්සේ දැන් කෑ ගහනවා කියනවා. කෑ ගහනකොට අර අනිත් ඔක්කොම බය වෙලා යනවා. යනකොට ටික දුරක් ගිහිල්ලා අර අනිත් හංසයත් බලනවා මේ බෝසතාන් වහන්සේ කියන්නේ අර ප්‍රධාන හංසය නැහැ. ඊට පස්සේ ආය එනවා. ඇවිල්ලා බලද්දි අර මද්දට අහු වෙලා. ඊට පස්සේ මද්ද මද්දෙන් ඉවත් කරන්න උත්සාහ ගන්නවා. ඉවත් කරන්න බෑ. පස්සේ එතනින් දැන් යන්න කියද්දි තියන්නේ ඉන්නවා. පස්සේ වැද්දා අර පැත්තෙන් මේ ඔය පිහි අර මේ දේවල් අරගෙන එනවා. මේ දැන් මරන්න. මරන්න එනකොට අර මද්දට අහුවෙච්ච නැති ඒ හංසයා ඉස්සරහට ගිහිල්ලා පෙනී ඉන්නවා කියනවා. පෙනී ඉඳලා ඊට පස්සේ වැද්දා පුදුම වෙනවා මේ කොහොමද මෙහෙම වෙන්න මෙහෙමත් ජීවිතේ යාළුවෙක්ට දෙන ස්වභාවයෙන් ඉන්න පුළුවන්ද කියලා ඒ හාන්සිය දෙන්නගේම ජීවිත එතනදී මේ උදාහරණව කියනවා. එතකොට ඒ තමයි සමාන සුඛ දුක්ඛ මිතුරෝ. එතකොට මට හිතුණා බෝසතාන් වහන්සේ ඒ කලින් ජීවිතවල ඇසුරු කරපු ස්වභාවයේ ඒ දේවල් මත ඒ වගේ මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ තමන් ජීවිත අත්දැකීම් මත කලින් ජීවිතවල යාළුවොත් එක්ක ගත කරපු මේ කරුණු කියන්න ඇති කියලත් අපිට නිකන් හිතුණා මෙතනදී. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ ඊළඟ තුන්වෙනි සුහද මිතුරෙක් ඉන්නව හෘදයාංගම මිතුරෙක්. එයාට කියන නම තමයි අත්තක්ඛායි කියන්නේ. අත්තක්ඛායි කියලා කියන්නේ අත්ථ අක්ඛායි. ඒ කියන්නේ අර්ථය කියන්නා වූ මිතුරා කියන නමින් එයාව කරුණු හතරකින් හඳුනගන්න කියනවා. පළවෙනි කාරණා තමයි පවින් වළක්වනවා. දැන් යම් ඒ යාළුවා පස්පව් හරි දසා කුසල් හරි දැන් සත්තු මරණ හොරකම් කරන වැඩිකාම සේවනයට යන නැත්තම් බොරු කියනවා නම් මත්පැන් මද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරනවා නම් වෙන අයහපත් දේවල් වල යෙදෙනවා නම් ඒකෙන් වළක්වනවා කියනවා මේ යාළුවා. එහෙම කරන්න බෑ. එතන අටුවාවේ තියෙනවා මේ මං වගේ කෙනෙක් ඉද්දි ඔයාට එහෙම කරන්න බෑ මෙහෙමයි කියලා ඉවරලා කොහොම හරි කරලා අරක වළක්වනවා කියනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව කියනවා යහපතෙහි යොදවනවා යාළුවව. ඒ කියන්නේ යයන් එන්න මෙහෙම මේ දානයක් තියෙනවා මෙහෙම සීලයක් තියෙනවා. ඇයි එන්න භාවනා කරන්න මොකද බැරි? මේ යම් මාත් එක කියලා ඒ වගේම නැත්නම් ඉගෙනීමේ වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වල යොදවනවා කියනවා. අර්ථය කියමින්. ඊට පස්සේ තුන්වෙනි කාරණාව කියනවා නොයසූ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන අත්තක්කායි මිතුරා. ඒ තමාගේ යාළුවා තමාගේ තේට යහපත පිණිස හේතු වන්නා වූ සමහර දේවල් අහලා නැත්නම් එයාට ඒක අසවන්න සලස්සනවා කියනවා. හතරවෙනි කාරණාව තමයි සුගතියට මාර්ගය කියනවා කියන්නේ. එතකොට ওই විදියට පවින් වලක්වලා යහපතෙහි යොදවලා එයාව තවදුරටත් ධර්මයේ තුලින් දියුණු කරපුවාම එයාට සුගතියට තමයි මේ මාර්ගේ පෙන්වන්නේ. ඒ හින්දා අර්ථය කියන යහලුවා සුගතියට මාර්ගය කියනවා කියන හතරවෙනි අංගයේ විදිහට. එතකොට අපිට හිතුණා බොහෝ විට ජීවිතයට ධර්මයෙන් යම් අර්ථයක් ලබාගත් කෙනෙක් ඉන්නවා නම් ගිහි වේවා පැවිදි වේවා අන්න ඒ වගේ මිතුරෙක් ඉන්නවා නම් මේ ලක්ෂණ එයා ගාව තියෙනවා කියලා. පැහැදිලි නේද? මොකද එයා දන්නවා තමාගේ ජීවිතේට ඒකෙන් වෙන යහපත දන්නවා ඒක අත්දකිනවා ඒ වගේම තා මේ පරලෝ ජීවිතේට මේකෙන් වෙන යහපතත් එයා ධර්මයේ තුලින් ඉගෙනගෙන තියෙනවා ඒ හින්දා එයාට තමාගේ යාළුවෙක්ව දකිනකොට ඒ යාළුවාට ඒ විදිහට උපකාර කරන්න තිබුණා නම් හොඳයි. මෙයාවත් මේ වගේ සුගතියට යන මාර්ගයේ තබන්න තිබුණා නම් හොඳයි කියලා අදහසක් එනවා. ඒ අදහස මත යහපත කියා දෙන මිතුරෙක් බවට පත් වෙනවා. උදාහරණයකට අටුවාවේ තියෙනවා එක යාළුවෙක් ඔහොම ඉන්නවා යාළුවෝ දෙන්නෙක්ගේ එක්කෙනෙක් ධර්මයේ පැත්තට එනවා නැඹුරු වෙනවා නැඹුරුනාට එයාගේ අනිත් යාළුවා ඉන්නවා. එයා හොරෙක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ මතක හැටියට කතාව කියන්නේ මේකේ අර්ථය ගන්න බලන්න. දැන් මෙයා කියනවා මේ ඔයා මෙහෙම සිල් රකින්න මේ විදිහට මේව කරන්න එපා මෙහෙමයි කියලා කියනවා. දැන් අර්ථය කියනවා. සත්තු මරන්න එපා, මේ මිනිස්සු මරන්න යන්න එපා, වරකම් කරන්න එපා. මේ විදිහට යහපත් වෙන්න කියලා මේවා කියනවා. කිව්වට අර අහන්නේ. එයා කියනවා මං කොහමද මේ සත්තු මරන්න නැතුව ඉන්නේ මේ මම හදිසියේ මේ හොරකම යනකොට කවුරු හරි මාව මරන්න ආවොත් මට මරන්න වෙනවනේ කියලාවල ඊට පස්සේ ඒ වගේම තමයි දැන් සොරකම් කරන්න එපා කියන්න බෑ මගේ එක ජීවිකාව කියනවා ඊට පස්සේ බොරු කියන්න එපා කියන්න එක මට රකින්න බෑ කියනවා මොකද මේ වැරද්දක් කරලා අහුනොත් එහෙම නෑ කියලා තමයි බේරෙන්න වෙන්නේ කියනවා ඊට පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය කියන එකත් මට රකින්න බෑ කියනවා. මොකද ඒකත් එයා ජීවිතේ අංගයක් විදිහට සකස් කරන් ඉන්නේ. එහෙම කියලා වුණාට යාළුවා ආයයි කියන හින්දා මේ ඔයාට ඕනනම් මම බැර්දිකාම සේවනය කරන්න නැතුව ඉන්නම් කියනවා. එතකොට ඊට පස්සේ යාළුවා කියනවා මට හිතෙන් පැවිදි කෙනෙක් ඒ යාළුවා මේ කියනවා හොඳයි එහෙනම් ඒක හරිය රකින්න කියනවා. ඊට පස්සේ ඒක රැකලා ඒ හින්දා අරයාගේ ජීවිතේ බේරන අවස්ථාවක් එනවා. මම මේ කතාව ලකුවට ඇතුළට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් කාරණාව ගන්න. ඒ ඊට පස්සේ අරයත් තවදුරටත් ධර්මයේ පැත්තට යොමු වෙනවා. එතකොට අත්තක්ඛායි මිත්‍රයෙක්ගෙන් තමයි යාන්ගේ කාරණාව සිද්ධ වෙන්නේ. මෙතන විශේෂයෙන් තව කියන්න ඕනි කාරණාවක් තමයි කෙනෙකුට අපි අර්ථය කියන කියන්න බලාපොරොත්තු වෙනවා නම් අත්තක්ඛායි මිතුරෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තවත් කෙනෙකුට ඔබ මේ නුවණින් සලකන්න ඕනේ. බොහොම විමසිලිවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර අය අපි දැකලා තියෙනවා මේ අර්ථය කියන්න කියලා හැම වෙලාවෙම අර කරදරයක් වෙනවා. අනික් කෙනාට කියනවා කියනවා ඉවරයක් නැහැ කරදරයක් වෙනවා තරහ ගන්නවා ඒ වගේ. එතකොට අර යාළුවට මෙයාව එපා වෙන එක විතරයි වෙන්නේ. එහෙම නෙමෙයි උපක්‍රමයෙන් අර යාළුවට අර්ථය කියලා දෙන්න උත්සාහ කරන්න ඕනේ. දෙමව්පියෝ දරුවෙකුට වුණත් අත්තක් හායි වෙන්න ඕනේ. යහපත කියා දෙන අය වෙන්න ඕනේ. ඒක උපක්‍රමෙන්. ඒ කියන්නේ අර එපා වෙන්නේ නැති වෙන්න, පීඩාවටපත් වෙන්නේ නැති වෙන්න අනික් කෙනාව ක්‍රමයෙන් හසුරවන්න ඕනේ. පැහැදිලි නේද? ආන් ඒ විදිහට නැත්තම් ටික දවසක් යද්දි මම දැකලා තියෙනවා පේන්න බෑ. සමහර අය සමහර භික්ෂුන් වහන්සේලාත් අපි පැවිදි ජීවිතේ එහෙම දැකලා තියෙනවා. ඒ කියන්නේ එයා බලන් ඉන්නෙම කාට හරි අවවාදයක් කරන්න අවවාදේ කරන්න යන ගමන් මොනවා හරි ඉතින් යා මේ අර හිතරි දෙන්න කරුණු කියනවා. එතකොට ඒක එයාගේ ජීවිතේ එයා එයා හිතන්නේ මං යහපතක් කරන්න කියලා. ඉතින් ඒ හින්දා ඒ වගේ අයව ඇසුරු කරන්න කැමතිත් නෑ ඊට පස්සේ එයාව දැක්කහම හැංගිලා යනවා සමහර භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ වගේ දේවල් අපි ජීවිතේ අත්දැකලා තියෙනවා. ඔය වගේ මේ ධර්මයට පැමිණෙන්න උත්සාහවත් වෙන හැබැයි ධර්ම මාර්ගයේ හරියට තේරුම් නොගත්ත බෞද්ධ ගොඩාක් දෙනා ඔය වගේ ඉන්නවා ගිහි ඈත්. මං එහෙම අයත් දැකලා තියෙනවා. ඒ අය හින්දා ඇත්තටම අනිත් කෙනාට උපදින්නේ පීඩාවක්. අපහසුාවක් පීඩාවක් උපදින්නේ. මෙයා කියන්නේ ඉතින් මම යහපතනේ කිව්වේ මං ඉතින් ඔයාගේ හොඳටනේ කියන්නේ කියලා කියන්නේ. ඒ වුණාට අහන මනුස්සයාට පීඩාවක් උපදින්නේ. එතකොට කුසලයේ තේරලා නැහැ. අනික් කෙනාගේ ජීවිතයට යහපත පහසුව සැහැල්ලුව උපදින විදිහට කටයුතු කරන්න දක්ෂ නැහැ. ඒ වගේ කෙනෙක් ඊට වඩා හොඳයි නිස්සද්ද වෙන එක. Tamanට අනික් කෙනාව යහපතට කියලා දෙන්න Taman දක්ෂ නැත්නම් නිස්සද්ද වෙලා තමන්ගේ ජීවිතයෙන් ක්‍රියාවෙන් එයාට පෙන්눔 කරන්න පුළුවන් යහපතක් තියෙනවා කියන එක. ආදර්ශයෙන්. අන්න ඒ මත අර අනිත් තමන්ගේ යාළුවව මේ පැත්තට නැමුරු කිරීමේ හැකියාව තියෙනවා. අපි පාවිච්චි කරන වචන බොහොම ස්වල්පයක් වෙන්න ඕනේ, මුදු වෙන්න ඕනේ. බොහොම හෘදයාංගම් විදිහට එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට මේ ඒ වචන පාවිච්චි කරන්න දක්ෂ වෙන්න ඕන කෙනෙක්. සද්ධාවන්ත හිත මිතුරනේ අපි දැන් හෘදයාංගම් මිතුරන් තුන් දෙනෙක් ගැන කතා කරා උපකාරක මිත්‍රයා ඒ වගේම සමාන සුඛ දුක්ඛ මිත්‍රයා ඒ වගේම අත්තක්ඛායි මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ හතරවෙනි මිත්‍රයෙක්ව මෙතන විස්තර කරනවා අනුකම්පක සුහද මිතුරා කියලා. ඒ අනුකම්පක සුහද මිතුරාව කරුණු හතරකින් හඳුනා ගන්න කියනවා. එතන විස්තර කරනවා පළවෙනි කාරණා මිතුරා නැති තැන සතුටු වෙන්නේ නැහැ කියනවා. යාළුවා හිටියේ නෑ කියලා මෙයා සතුටු වෙන්නේ නෑ කියනවා. ඊට පස්සේ දැන් සමහර අයගේ එහෙම ඉන්නවනේ අම්බෝ එයා නැති එකමයි හොඳ කියලා සතුටු වෙනවා. එතකොට ඒ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි මෙයා. ඊට පස්සේ මිතුරා සිටන තැන සතුටු වෙනවා. ඒ කියන්නේ හෘදයාංගම ස්වභාවය මේ කියන්නේ. ඊට පස්සේ මිතුරාගේ අගුණ කවුරු හරි කියනකොට ඒක වළක්වනවා කියනවා. කවුරු හරි අගුණ අඩුපාඩු කියනවා මිතුරාගේ ඒක අපි පුළුවන් තරම් බලක්වන්න බලනවා. ඒ කියන්නේ එහෙම කියන්න එපා. එයාගේ කොයිතරම් ಗುಣ තියෙනවද? පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ලොකු යහපතක් තියෙනවනේ කියලා ඒ විදිහට වළක්වනවා කියනවා. ඒ වළක්වන්නේ ඇයි අර අර ඒ යාළුවව මෙයාට හෘදයාංගමයි. තමාගෙම තමාගේ හදවතේ කොටසක් වගේ දැනෙන. ඒ හින්දා කැමති නැහැ. කවුරු හරි ඒ යාළුවගේ අගුණ කියනවට. ඒ වගේම තමයි හතරවෙනි කාරණාව යාළුවගේ ಗುಣ කවුරු හරි කියනවා නම් ප්‍රශංසා කරනවා කියනවා. පැහැදිලිද? ආන් ඒ විදිහට. ඇත්තට මේ වගේ යාළුවෝ ඉතින් අපි සමහරලාට ජීවිතේ අත්දකලා තියෙනවා. මේ යාළුවෝ වර්ග ඔක්කොම වගේ මම ඇත්තටම අත්දකලා තියෙනවා. ජීවිතේ එක එක ප්‍රමාණ වලින් මට්ටම් වලින්. එතකොට ඔය වගේ යාළුවෝ තමාගේ ජීවිතයට නැත්නම් කෙනෙක් ඒ වගේ යහළුවෙක්ව තමාගේ ජීවිතයට ලං කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. නේද? එහෙම කෙනෙක් තමා ගාවට ඇවිල්ලා තමාගේ යාළුවෙක් වෙනකම් බලා හිඳීම නෙමෙයි කරන්න ඕනේ තමන් එහෙම කෙනෙක්ව ඇසුරු කරමින් එයාගේ යාළුවෙක් බවට පත් වෙන්න උත්සාහවන්ත වීම. මොකද මේ වගේ යාළුවෙක් තමාගේ ජීවිතේට ඉඳීමෙන් කවදාකවත් අයහපතක් වෙන්නේ යහපතක්මයි. ඊට පස්සේ බුදුරයන් වහන්සේ එතන ගාථාවකයක් දේශනා කරනවා. ඔය විදිහට ඒ ගාථාවල අර්ථ ගත්තොත් මේ විදිහට හෘදයාංගම හදවතේ කොටසක් වූ මිතුරෝ හතර දෙනා නුවණැත්තා හඳුනාගන්නේ කියනවා. නුවණැති කෙනා මේ ලක්ෂණ වලින් හඳුනා ගන්නවා කියනවා. එතකොට ඔබට ඔබේ දරුවන්ට එහෙමත් මේවා කියලා දෙන්න පුළුවන්. ඒ වගේම හඳුනා ගන්න කියලා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මවක් තමාගේ පුතෙකුට සලකන්නාක් මෙන් සකස් කරලා මනාව ඇසුරු කරන්නේ කියනවා. පැහැදිලිද? එහෙම අඳුනගෙන ඒ වගේ යාළුවෙක්ව සකස් කරලා ඇසුරු කරන්න කියනවා. සක්කච්ඡම් පෛරු පාසේති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට සකස් කරලා, ඒ කියන්නේ ඒ කියන්නේ තමාගේ පැත්තෙන් කිසි අඩුපාඩුවක් වෙන්නේ නැති විදිහට කෙරෙන්න ඕනි කාරණා ටික ඔක්කොම කෙරෙන විදිහට යාළුවව ඇසුරු කරන්න කියනවා. මොකද ඒ තරම් යහපතක් තමාගේ ජීවිතේට එයාගෙන් ලැබෙන හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට ජීවිතේට තමා මේ මේ වගේ සුහද මිතුරු ඇතුළු කරගන්න ලැබුණොත් ඇත්තටම එක්කෙනෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න පුළුවන් ඒත් ජීවිතයට ප්‍රමාණවත් වෙනවා. පැහැදිලිද? ඊට වඩා තියෙනවා නම් හොඳයි. හැබැයි අර අපිට අර්ථයක් නැති යාළුවෝ 30ක් 40ක් ඉන්නවට වඩා මේ විදිහේ හෘදයාංගම මිතුර දෙතුන් දෙනෙක් ඉන්නවා නම් ප්‍රමාණවත් ජීවිතේට. අඩුවක් දැනෙන්නේ එපමණකින් ප්‍රමාණවත්. ඇත්තටම එක්කෙනෙක් හිටියත් ප්‍රමාණවත් වෙනවා. එයාට අඩුවක් දැනෙන්නේ නැති වෙනවා. හරියට එක්කෙනෙක් හිටියත්. ඒ හින්දා අපේ ජීවිතවල දැන් ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබත් උත්සාහවන්ත වෙන්න ඕනේ මේ වගේ යාළුවෝට සුහදව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ ඔබේ දරුවන්ටත් කියලා දෙන්න ඕනේ මේ මෙන්න මේ වගේ යාළුවෝ ඇසුරු කරන්න ඕනේ කියන එක. එතකොට මේ යාළුවන්ගේ ස්වභාවය ගැන අපි ගත්තොත් එහෙනම් මේ හතර දෙනා ගැනම කියන්න පුළුවන් මේගේ ආත්මාර්ථකාමීත්වයේ අඩුයිනේ. පරාර්ථකාමීත්වය ගොඩාක් වැඩි. ඒ වගේම අර යාළුවා වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම්. ඒතකොට පරාර්ථකාමීත්වයේ ස්වභාවයවත්. එතකොට ඔබ මේ ඔබගේ දරුවන්ට කියනකොට අර දැන් නැත්තම් සාමාන්‍යයෙන් දෙමාපියෝ මොකද කරන්නේ ඉගෙන ගන්න කෙනෙක්ව පෙන්ලා යාව මැසුරු කරන්න කියන සමහරලාට ඉගෙන ගත්තට ඉතුරු ලක්ෂණ ටික ගොඩාක් සෞත්තුයි. ගොඩාක් මේ ආත්මාර්ථකාමී කිසිම මේ ගුණයක් නැති කට්ටිය එහෙම ඉන්නවා. එතකොට එහෙම කෙනෙක්ව නෙමෙයි දරුවට පෙන්වන්න ඕනේ අර හදවතින්ම යාළුවෙක්ව. හෘදයාංගම යාළුවෙක්වයි පෙන්වන්න ඕනේ. ඒ ඇත් එක්ක තමයි ඇසුරු කරවන්න ඕනේ. ඇසුරු කරලා ගුණ යහපත්කම ඇති කරවන්න ඕනේ. ආන් එතකොට ඒ දරුවට ජීවිතයේ යහපත අත් වෙනවා. දැන් අපිට මතකයි අපේ ජීවිතවලත් ඒ තරුණ කාලේ සමහරලාවට මේ ප්‍රශ්න වලින් සමහර දේවල් වලින් බේරෙන්න ඒ සමහර වැරදි වැඩ වලින් බේරෙන්න යාළුවෝ උපකාර කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. ඊට පස්සේ සමහර ලොකු ප්‍රශ්නවලදී යාළුවෝ ළඟින් ඉඳලා තියෙනවා. එහෙම තියෙනවා. සමහර කාරණාවලදී ඒ අය ඊට පස්සේ මේ ඒ අයට කරන්න පුළුවන් උපරිමෙන් උදව් කරලා තියෙනවා. ඒ වගේ තියෙනවා. එතකොට ඒ වගේ අසරණ වෙච්ච වෙලාවක ඒ වගේ පිහිටක් කියන එක ලොකු දෙයක් ජීවිතේට. ඒක ඒ වෙලාවේදී කවුරු හරි කෙනෙක් එහෙම අපිට පිහිට වෙයි කියලා ඉදින්න එක මෝඩකමක්. අපි මේ පිහිට කියන එක කලින් හදාගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒ වගේ මිතුරෙක්ව හදාගන්න දැන් ඒ මිතුරු ගාව තියෙන ලක්ෂණය මොකද්ද? විශේෂ ලක්ෂණය තමයි පරාර්ථකාමීත්වය වැඩි. එතකොට තමන් පරාර්ථකාමී වෙන්න ඕනේ. තමන් හදවතින්ම ඒ අයට උදව් උපකාර කරන ස්වභාවය මුලින් තමන්පත් වෙන්න ඕනේ. එහෙමපත් වෙමින් තමයි ඇසුරු කරන්න ඕනේ. ඒ ඇසුරු කිරීමත් එක්ක අර ධාතු ධාතු එකට සංසන්දනය වෙලා සම වෙනවා වගේ ඒ ඒ අය ඒ අයගේ ස්වභාවයයි මේ අයගේ ස්වභාවයයි සමාන වෙන හින්දා ඒ දෙන්න අතර යාළුකමක් ගොඩනගෙනවා. හරි නේද? ආන් ඒ විදිහට තමන්ගේ පැත්තේ පරාර්ථකාමීත්ව ඒ යාළුවන්ව හදවතින්ම ඇසුරු කිරීම නිසා තමයි ඒ යාළුවෝ තමන්ගේ ජීවිතයට අත් වෙන්නේ. හුඟක් අය ඔන්න ඔය ලක්ෂණේදී දුර්වලයි. හුඟක් ආත්මාර්ථකාමී කට්ටියට යාළුවෝ අඩුයි. එහෙම දෙයක්ත් තියෙනවා. එයාගේ හදවතින්ම ඇසුරු කරන යාළුවෝ නැහැ. මොකද එයා ආත්මාර්ථකාමී. ඒ ආත්මාර්ථකාමී ස්වභාවයෙන්ද එයා කැමති නැහැ වෙන කෙනෙකුට උදව්වක් කරගෙන ඒ විදිහට ඉන්න මෙයා කැමති නැහැ. ඒ හින්දා මෙයාටත් ඒ જાති යාළුවෝ හම්බෙන්නේ ඒක තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් ගැටලු වෙන වෙලාවක තමයි ඒ යාළුවෙක්ගේ අවශ්‍යතාවය තමන්ට පේන්න ගන්නේ. හැබැයි ඒ වෙලාවට ඉතින් එහෙම යාළුකමක් නැති හින්දා අර ඒ වගේ අනුකම්පක හරි ඒ වගේ මිතුරෙක් සුහද මිතුරෙක් තමන්ට නැහැ උපකාරයට. ඒ හින්දා ඔබ ජීවිතේ තමාගේ ජීවිතේ පැත්තේ පරාර්ථකාමී වෙමින් මේ තමන් ඒ පරාර්ථකාමී ස්වභාවයෙන් පවතින මේ සුහද මිතුරන්ව හඳුනා ගනිමින් ඒ අය තමන්ගේ ජීවිතයට ක්‍රමයෙන් ලං කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් මම මගේ ජීවිතේ පොඩි <clears throat> උදාහරණ කතාවක් ඔබට කියන්නම්. මේකේ පොඩි කාරණාවක් ගන්න තියෙනවා. අපිට මතකයි අපිට එක යාළුවෙක් හම්බුනේ පහවසරදී වගේ. එතකොට එයා ශිෂ්‍යත් විභාගයෙන් අපි හිටපු ඉස්කෝලට ආවා. ඒ ආවට පස්සේ දැන් දැන් ඒ පන්තියේ සාමාන්‍ය පන්ති නායකයා වගේ මම හිටියේ දවස්වල ඊට පස්සේ දැන් මම දැන් මෙයා ආවට පස්සේ මට මේ දැන් හිතුණා මේ දැන් මෙයා කොහොම කෙනෙක්ද කියලා බලන්න ඕනේ කියලා. දැන් මේ පහවසරේ ඉදි හිතුණ විදිහ මම මේ කියන්නේ. ඊට පස්සේ මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා බලන්න ඕනේ කියලා. දැන් මේ ළමයා අලුතෙන්ම ආවේ. එතකොට එයාට ඩෙස් එකක් පුටුවක් නැහැ. හරියට ඊට පස්සේ දැන් ඒක අපි එක තැනකින් ඉඩක් අරන් දුන්නා. මෙයා ඉඳගෙන හිටියා. ඊට පස්සේ මං ගිහිල්ලා මේ මං එයාට කතා කරා කතා කරපම එයාගේ මං දැක්කා මේ කවකට පෙට්ටියේ තියෙන ස්ටිකර් වගේක් ඊට පස්සේ මං කිව්වා මට මේ ස්ටිකර් එකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා දැන් දාමයි හම්බුනේ දාමයි අපේ ස්කෝලට ආවේ එතකොට දැන් මං එහෙම ඇහුවා ඊට පස්සේ ආ ගන්න කියලා දුන්නා ඊට පස්සේ දැන් දැන් පොඩි ළමෙක් විදි මම ඒක ඊට පස්සේ මම දැන් මාත් පාවසරේ යත් පාවසරේ ඊට පස්සේ මම කල්පනා කරා එතකොට දැන් මෙයා මේ ටග් ගාල එක දුන්නානේ කියන්නේ මෙයා හොඳ කෙනෙක් කියලා මැනපු විදිය එතකොට එහෙම මැනලා ඊට පස්සේ යාට මම ගිහලා ඩෙස් එකක් පුටුවක් හොයාගත්තා. යන් අපි ඩෙස් එකක් පුටුවක් හොයන්න කියලා වල ගිහින් ඩෙස් එකක් පුටුවක් හොයලා ගෙනල්ලා දීලා එහෙම කරා. ඊට පස්සේ දැන් ඇත්තටම මම මේ කාරණාව කිව්වේ එතකොට බලන්න අර ඒ වගේ මිතුරෙක්ව අඳුරගන්න පුළුවන් ලක්ෂණේ තමයි මේ මේ ලක්ෂණ වලින් බුදුරජාණන් වහන්සේ අඳුරගන්න කියන්නේ. ඒ කියන්නේ එයාගෙන් තියෙනවා උපකාර ස්වභාවය. ආත්මාර්ථකාමීත්වයේ අඩු අනිත් අයට උපකාර කරන ස්වභාවය තියෙනවා. ඒකෙන් තමයි ලක්ෂණේ හඳුනගන්න තියෙන්නේ. ඒතර මම චූටි කාලේ ඉතින් මම කරපු දෙයක් ඔය කිව්වේ. මට කියන්න ඕනේ එතකොට ඒ විදිහට ඒ සකස් වෙච්ච ඒ යාළුවා අදටත් මගේ යාළුවෙක්. අදටත් යාළුවෙක් විදිහට එයා ඉන්නවා. එතකොට බලන්න අර ජීවිතේ අර ඒ යාළුවෙක්ව අඳුනගත්ත විදිහනේ. එතකොට ඔබේ දරුවෙකුට ඔබට ඒ වගේ තව ඔය වගේ තව ගොඩාක් උපක්‍රම පෙන්වන්න පුළුවන් හොඳ යාළුවෙක්ව තෝරගන්න විදිහ යා මේ ඔබේ දරුවට කියල දෙන්න පුළන් ඔබේ සමහරලාවට ඔබේ දරුවා පාසලේ ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා තියෙනලාවේ යා එයාගේ පැත් අරගෙන යාට උදව් කර වෙන්ඩ පුළුවන් ඒ අනිත්‍යයාලුවට ප්‍රශ්නයක් ඇතිවෙද්දිත් ආං ඒ වගේ ස්වභාවයගෙන් හොඳ යාළුවෙක්ව ඔබට හඳුරගන්න පුළුවන් ඊට පස්සේ සමහරලාවට ඔබගේ දරුවට දරුව වැරදි වැඩ කරනකොට අනිත්‍යයාලුව වලක්වනවා වෙන්න පුළුවන් ඔයා ඔය දේවල් කරන්න එපා ඔයා මෙන්න මෙහෙම කරන්න මේ කියලිවල. එතකොට ඒකෙන් අපිට අර යාළුවව අඳුරගන්න පුළුවන් එහෙනම් මේ මෙයා ඇත්තටම හොඳ යාළුවෙක් අපේ දරුවට ඇසුරු කරන්න කියලා. ඒ වගේ ඔබේ දරුවට කියලා දෙන්න පුළුවන්. සමහරවිට මොන එක්කදී උදව්පකාර කරන ස්වභාවය ඊට පස්සේ දරුවට ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවට නැගී ඉන්න ස්වභාවයේ දරුවගේ පැත්ත අරගෙන මේ මෙයාට ප්‍රශ්නයක් වුණත් දරුවගේ පැත්ත අරන් කටයුතු කරන ස්වභාවය ඒ වගේ ස්වභාවයල් තියෙන්න පුළුවන්. ඒ වගේ ඒ වගේ අර අර පොඩි කාලෙම්ම යාළුවෙකු අඳුර ගන්න ක්‍රමය කියලා දෙන්න පුළුවන්. ඒ වගේ අය දරුවෝ අවට අය ඉන්නවනම් නැත්තම් තමන්ගේ පාසලේ ඉන්නවනම් ඒ දරුවා ඉගෙන ගන්න ඒ අයව මට ගිහිල්ලා තමන් උදව් කරලා උපකාර කරලා ඒ අයගේ මිතුරෙක් බවට පත් වෙන්න කියන කාරණාව ඔබ දරුවට උනන්දු කරවන්න ඕනේ. ආන් එහෙම වුණොත් එහෙම එතන අර පරාර්ථකාමී දෙන්නෙක් එකට මිතුරු වුණා වෙනවා. ඒක ඒ දෙන්නටම බොහෝ යහපත පිණිස හේතු වෙනවා. දෙන්නටම බොහෝ යහපත පිණිස හේතු වෙනවා. හොඳයි. අපි එන ධර්ම සාකච්ඡාවේදී මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම සුහද මිතුරන් හඳුනා ගැනීම පිණිසත් එවැනි මිතුරන් ජීවිතයට ලං කර ගැනීම පිණිසත් ජීවිතයට යහපත් සලසා ගැනීම පිණිසත් හේතුපකාර වේවා කියා ආශිර්වාද කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.